මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්නුගේ ශීලය සමාදන් වෙන සූදානම්. নমස්කාරයි.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 द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तत्यम्पि बुद्धं शरणं गच्छामि तत्यम्पि धम्मं शरणं गच्छामि तत्यम्पि सङ्घं शरणं गच्छामि සරණ ගමනං සම්පොන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේනමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේනමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 තමීව බාලං පච්චේති පාපං සුඛුමෝ රජෝ පටිවාතං වඛිතෝති සදහවත් පින්නතුනි වර්තමාන ලෝකයේ ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව අලුත් අවුරුද්දක් ආරම්භ කරපු මේ පින්නතුන්ට දුරුත පොය දවසත් සිත් අලුත් කර ගැනීමේ අවස්ථාවක් කරගන්න පුළුවන් පුදුමාකාර විද්‍යාත්මක නිෂ්පාදන නිසා අපාවට පරිසරය දිනෙන් දිනම අලුත් වෙනවා පේනවා. අලුත් අලුත් උපභෝග පරිභෝග ද්‍රව්‍ය භාණ්ඩ පරිහරණය කිරීමේ අවස්ථාව අපට සැලසෙනවා. භෞතික දියුණුව අතින් දිනෙන් දිනම නවීන යුගයක් උදා වෙන බවක් පේන්න තිබුණාට මොකද ආධ්‍යාත්මික අතින් ඊ타ත්ම වේගයෙන් ආපස්සට ම්ලේච්ඡ යුගය කරා යන බව මේ පින්නතුන්ට නුවණ ඇසින් ලෝකයේ දිහා මේ රට දිහා බලනකොට පේනවා ඇති. ඊ타ත්ම ක්‍රූර අන්දමින් කරන මනුෂ්‍ය ඝාතනීය සත්ව ඝාතනීය සුළු දෙයක් හැටියට සැලකෙන යුගයක් මේක. අන්නේ බඳු යුගයකට හොඳ ධර්ම දේශනාවක් හැටියට අපි අද මේ මාතෘකා කරගත්තු ගාථා වෙනුත් ඒ නිදාන කතා වෙනුත් පෙන්눔 කෙරෙන්නේ අර මිලේච්ඡ ප්‍රතිපත්තියේ ආදීනෝ පක්ෂයයි. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේදී අර මේ මාතෘකා කළ ගාථා ධර්මයේ දේශනා කර වදාලේ කෝක කියලා නම ඇති බලු වැද්දකු සම්බන්ධ සිද්ධියක් නිසායි. මේ කෝක කියන නම ඇති වැද්දා බලු රැලක් එක්ක එක දවසක් දවුදෑසන දඩේ මේ පිටත් වෙලා ගියා කැලේට. ඒ යන අතරමඟදී සංඝයා වහන්සේ නමක්, වික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනව හමු වුණා. මේ වැද්දා කල්පනා කරා මේ අකාල කන්‍යෙක් දකින්න ලැබුණා. දැන් ඉතින් අද මට දඩේමක් අහුවෙන්නේ නැහැ කියලා හිත කෝපය ඇති කරගෙන, ද්වේෂය ඇති කරගෙන කැලේට ඇතුල් වුණා. ඊළඟට ඒ අර සංඝයා වහන්සේ පිණ්ඩපාතේ කරගෙන දානේ වළඳලා ආපසු විහාරයට වදින අවස්ථාව වෙනකොට මේ වැද්දා කැලේ පුරා ඇවිදලා දඩේමක් ලැබුණ නැතුව එළියට එනවා එන අතරේ මේ සංඝයා වහන්සේ දැකලා හාමුදුරුවෝ දැකලා තවත් කිපිලා මේ කාලකන්ණි පුද්ගලයා මට හමු වුණා ඒක නිසා යමක් ලැබුණේ නෑ අද ආයිත් හමු වුණා බල්ලන් ලවා කවන්න ඕන කියලා බල්ලන් උසි ගන්නවන්න සූදානම් වුණා වික්ෂුන් වහන්සේ කිව්වා උපාසක ඒක කරන්න එපා. ඒ වුණාට එහෙම කිව්වට මොකද මේ මිනිසියා කියනවා මට ආද මේ පිටත් වෙන වෙලාවෙත් නුඹ මුණ ගැහුණා දැනුත් මුණ ගැහුණා කාලකන්ණී මම නිසා ඒ කාලකන්ණියෙක් නිසා මට අද යමක් ලැබුණෙත් නැහැ මම මේ බල්ලන් ලවා කවනවා කියලා බල්ලන් උසි ගැන්නුවා මේ භික්ෂුන් වහන්සේ ළඟ තිබුණු ගසකට නැංගා ඒ නැංගට මොකද බුදු පියාණන් වහන්සේගේ විනය නීතියකට අනුව ඒ සංඝයා වහන්සේලාට ගස් නැගීම සුදුසු නෑ කියලා දේශනා කරලා තියෙනවා අවතක් හැටියට. නමුත් චණ්ඩ මෘගයෙන් එළවාගෙන එන වෙලාවේ මිනිස්සුගේ උහට ප්‍රමාණයට ගහට නගින්න අවසර දීලා තියෙනවා. අන්න ඒ අනුව මේ සංඝයා වහන්සේත් ගහේ ඉහළටම නැංගේ නෑ. මිනිස්සුගේ උහ ප්‍රමාණයට නැංගලා අත්තක් උඩ ඉන්න අතරේ අර බලු ඇද්ද ඇවිල්ලා ඔහොම බේරෙන්න හම්බ වෙන්නේ මට කියලා වටේට බල්ලෝ පිරිවරාගෙන ඉන්නවා මේ මිනිස්සයා අර ඊතලෙන් මේ ස්වාමීන් වහන්සේගේ පායට පතුලට අනිනවා ස්වාමීන් වහන්සේ ඒ පතුල පහත් කරලා අනිත් කකුල ඒ කකුල උඩට අරගෙන අනිත් කකුල පහත් කරනකොට ඒකට අනිනවා ওই විදිහට අනින්න පටන් ගත්තා මේ ස්වාමීන් වහන්සේට කියන පරිතරම් බොහොම වේදනාවක් ඇති වෙලා ඒ නිසාම තේරුණ නෑ සිවුර ගැලවිලා වැටුණා සිවුර වැටුනේ අර බලුවැද්දාගේ හිසත් වහගෙන බලුවැද්දා උඩට මේ බල්ලන් හිතුවා මේ භික්ෂුන් වහන්සේ වැටුණා කියලා සිවුර ඇතුළට රිංගලා අර තමන්ගේම ස්වාමියා කාලා දැම්මා. කාලා ඇට විතරක් ඉතුරු කරලා බල්ලෝ ටික එළියට එනකොට ඒ භික්ෂුන් වහන්සේ ගහේ වේලි චතු කෑල්ලක් කඩලා බල්ලන් දිහාවට වීසි කරා. ඒ බල්ලන් උඩ බලනකොට මේ සංඝයා වහන්සේ ඉන්නවා. ඉතින් හිතුවා මේ අපි මේ අපේම ස්වාමියා තමයි කාදැම්මේ කියලා කැලේට වැදුනා. මේ ස්වාමීන් වහන්සේට සැකයක් ඇති වුණා දැන් මගේ සිවුර වැටීම නිසා නේද මේ තැනත්තට මේ ජීවිත හානිය සිද්ධ වුනේ? මගේ සීලය අපිරිසිදු වුණාද? මගේ මහානකම තාම තියෙනවද කියලා ඒ විදිහට විනය කුකුසක් ඇති වෙලා ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා මේ සිද්ධිය ප්‍රකාශ කළා මුල හිටලම මගේ සීලය මෙයින් අපිරිසුදු වුණාද මගේ සිවුර නිසා නේද මේ මිනිහයාට මේ හිංසාවක් වුනේ කියලා බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළ නෑ මහණ. නුඹගේ සීලයට මොකක්වත් උනේ නෑ මහණ කමත් පිරිසුදුයි. ඒ මිනිහයා ද්වේෂ නොකරන කෙනෙකුට ද්වේෂ කරලා ඒ ඒ විදියට ඒකේ විපාකයේ වින්දා දැන් පමණක් නොවේ අතීතයේත් ඒ විදිහේ සිද්ධියක් මේ පුද්ගලයාට වුණා කියලා අතීත කතාවකුත් ඒකට ඇඳලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. අතීතයේ එක්තරා වෙද මහත්මයෙක් මේ තැනත්තා ඒ වෙද කෙනෙක් වෙලා ඉපදිලා ගමට යනවා ඒ ලෙඩුන් ඉන්නව නම් සුව කරන්න සුව කරලා යමක් හම්බ කරන්න. එහෙම ගිය දවසක කිසිම ලෙඩෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් මේ මිනිහයාට රස්සාව නැතුව බඩගින්නෙම ගමෙන් එළියට එන අතරේ ගම් දොරටුව ළඟ ළමයි වගේක් සෙල්ලම් කරනවා. ඒ කිට්ටුව ගහක බිලයක සර්පෙක් ඔළුව එළියට දාගෙන ඉන්නවා. මේ මිනිහයා කල්පනා කර මේ වෙද මහත්තයා කල්පනා කරනවා දැන් ඉතින් පොඩි රස්සාවක් හැටියට කරන්න තියෙන්නේ මේ මේ ළමයින්ට සර්පයා ළමයි මේ සර්පෙක් දෂ්ට ගන්නව සලස්සලා ඒකට වේදකම් කිරීමෙන් කීයක් හරි හම්බ කරගන්න ඕන කියලා අර ළමයින්ට කියනවා ළමයිනේ මෙන්න සැලලිහිණි පැටියෙක් කියනවා මේ ගස්බෙනේ අල්ලගන්නේ කියලා. එයින් එක ළමයෙක් ගිහිල්ලා අර සර්පයාගේ බෙල්ලෙන් අල්ලලා සර්පයා බව දැනගත්තාම දුවගෙන ඇවිල්ලා අර වේද මහත්තයාගේ ඇඟ පිටම දැම්මා. ඒ සර්පයා දෂ්ට කරලා වේද මහත්මයා මරණයට පැමිණියා. ඕනෝකයි කතාන්තරේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා අතීතයේත් මේ මිනිස්සයා ඒ විදිහට අහිංසක කට්ටියට හිංසා කරන්න ගිහිලා අමාරු වෙටුනා කියලා ඊළඟට අර අපි මාතෘකා කළ ගාථා ධර්මයේ වදාලා යෝ අපදුට්ඨස්ස නරස්ස දුස්සති සුද්ධස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුඛමෝ රජෝ පටිවාතං වකිත්තෝ යම් කිසි කෙනෙක් ද්වේෂයක් නොමැති පිරිසිදු නිකලෙස් එහෙම නැත්නම් වරදක් නැති කෙනෙකුට මිනිසියෙකුට ද්වේෂ කරයිද ඒ තැනැත්තා කරා ඒ පාපය ආපස්සට එනවා කොහොමද සියුම් උඩුසුළඟට වීසිකල සියුම් දූවිල්ලක් තමා කරාම ඉන්නා වගේ උඩුසුළඟට දූවිල්ලක් වීසි කරාම තමන්ගේම ඇස්වලට වදින්නා වගේ තමා කළ ඒ පාප කර්මයේ විපාකයේ තමා කරාම එනවා කියලා ඒ උපමාවකින් බුදු පියාණන් වහන්සේ පාප කර්ම වල ආදීනෝ පක්ෂයේ අවස්ථාවේ කෙටියෙන් හෙළි කළ වදාලා ඒ ධර්මදේශනාවල හර සංඝයා වහන්සේත් රහත් වුණා කියලා සඳහන් වෙනවා. කතා ප්‍රවෘත්තිය මේකයි. මේ පොඩි කතා ප්‍රවෘත්තිය තුලිනුත් අපිට යම් යම් දේවල් මතු කරගන්න පුළුවන්. දැන් අර බලුවැද්දට පිණ්ඩපාතේ වඩින සංඝයා වහන්සේ කෙනෙකුගේ දර්ශනය කාලකන්ණිකුගේ දර්ශනයක් හැටියටයි පෙනුනේ. ඒ ඒ විදිහටම මේ ම්ලේච්ඡ ජීවිතයක් ගත කරන නිසා වෙන්න ඕන. නමුත් එදා පමණක් නොවේ අදත් සමහර බෞද්ධයින් අතර මිත්‍යා දෘෂ්ටියක් තියෙන උදෑසන සංඝයා වහන්සේ කෙනෙක් දකින්න ලැබීම අසුබ දර්ශනයක් හැටියට. ඉතින් ඒ විදිහටයි අතන අර ඒ බලු වැද්ද ද්වේෂය ඇති කරගත්තු නිසා ඒකේ ඊළඟට දෙවෙනි වර හමු වුණාම පලි ගැනීම හැටියට වගේ තමයි අර නිර්දෝෂී සංඝයා වහන්සේ බල්ලන් ලවා කවන්න හුසි ගැන්නුවේ ඊළඟට අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ උපමාවේ හැටියටම තමන් උසිගැන්වූ බල්ලන් විසින් තමන්ම කාදමනු ලැබුවා. ඒ සිද්ධිය එක්තරා විදිහක නාට්‍යාකාරයෙන් වගේ ඉන් අපිට පේනවා මේ සමහර විට කර්මය ආපස්සට කැරකිලා එන ආකාරයේ සමහර ක්‍රූර ක්‍රියාවල විපාකය පුදුම විදියට නාට්‍යාකාරයෙන් ආපස්සට හැරිලා යනවා. දැන් මෙතනත් ඒ විදිහ දෙයක් සිද්ධ වුණේ. අන්තිමට තමන්ම උසියන්නෝ බල්ලන් විසින් තමා කාදමනු ලැබුවා. ඊළඟට ඒ ඒ වැද්දාගේ ප්‍රවෘත්ති එහෙමයි. අනිත් පැත්තේ අපි හැරිලා බලනකොට ගහ දිහා බලනකොට මේ සංඝයා වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපatti ඒ තුලින් අපට පේනවා අනතුරක් වෙලක් බුද්ධ වචනය අනුව විනය නීතිය කැඩුවේ නෑ. ගහේ උඩටම නැංගේ නෑ. ඒ වගේම අර තමන්ගේ පතුල හිල් කරන මිනිසයා කෙරෙහි දේශයක් ඇති කරගත්තේ නෑ. එහෙම ද්වේෂයක් ඇති කරගත්තනම් ඒ මිනිහයාට විපත්තිය වෙනකොට දැන් මේ කාලේ සමහර කෙනෙක් කරන්න වගේ හොඳ වැඩේ අනුන්ට කළ දේ Tamanට පළ දේ කියලා සතුටු වෙනවා. ඒ වෙනුවට මේ සංඝයා වහන්සේලා සංඝ වහන්සේ කුකුසක් ඇති කරගත්තා. අනේ මගේ සිවුර නිසා නේ මේ මිනිස්යාට මිරදක් උනේ මගේ. ඒක නිසා සමහර විට මටත් මේ මගේ සීලයත් අපිරිසුදු වෙන්නේ නැtei කියලා. ඒක මේ කාලේ අපි කාටත් ඒක හොඳ ආදර්ශයක්. මේ බුදු පියාණන් වහන්සේ මේ අරහත් ධජය හැටියට දක්වලා තිබෙන මේ චීවරය අවිහිංසාවේ සංකේතයක්. හිංසාවේ කොඩියක් නෙවෙයි ඉතින් ඒ සංඝයා වහන්සේ ඒ ගුණ ධර්මය ආරක්ෂා කිරීම වශයෙන් තමයි තමන්ගෙන් ගැළවිල වැටෙන සිවුරෙන්වත් කෙනෙකුට හිංසාවක් නොවේවා කියන මේ මෛත්‍රී සිත ඇතිව ජීවත් වුණු බව අපිට පේනවා මේ කථාන්තරය තුලින්. ඉතින් ඒ ගුණ සම්පත්තිය නිසා වෙන්නේ නැති. ඒ වගේම තමන් විඳ වේදනාව තුලින් ඒ සංසාර තත්ත්වේ තීරුම් අරගෙන හෝ අර ඒ දේශනාව අවසාන වෙනකොට රහත් වුණා කියලා සඳහන් වෙනවා. කොයි කොයි අත්දැකීම් තුලත් තියෙනවා මේ සංසාර දුක පිළිබඳ කථාන්තරයේ අඩංගු වෙලා නුවණින් ඒ ගැන විමසලා බලනකොට කථාන්තරය තුලින් අපි ඒ කාරණා මතු කරගත්තා වගේම ඊළඟට අපි බලමු ගාථාවේ බුදු පියාණන් වහන්සේ ගාථාවෙන් දෙන ඉඟිය ඇත්ත වශයෙන්ම මේ කර්මය පිළිබඳ අදහසක් ඉදන කියන්නේ මේ යුගයට දැන් අර අපි කලින් කියාපු ම්ලේච්ඡ යුගයක් කරා ආපස්සට හැරිලා යන්නේ මොකද ප්‍රධාන කාරණයක් තමයි බෞද්ධයින් අතර පවා මේ කර්මය කෙරෙහි කර්මය කියන ඒ ධර්මතාව පිළිබඳ හරි අවබෝධයක් නැතිකම ඒ ගැන විශ්වාසයක් නැතිකම ශ්‍රද්ධාවක් නැතිකම විදේශිකයින් අවරදිගුන් පවා ඒ කියන්නේ ඊශ්වර නිර්මාණවාදී කියලා කියන දේවයන් විසින් මවන ලද ලෝකයක් ගැන කතා කරන අය පවා නොයෙකුත් විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක සාධක ආශ්‍රයෙන් කර්මවාදයට අවදි වෙන යුගයක අපේ බෞද්ධයින් මේ කර්මය ගැන අවිශ්වාස කිරීම එක්තරා මෝස්තරයක් කරගෙන තිබෙනවා මේක ගැන සැක කිරීම මේ විපාක තමා කරා කොහොමද ඉන්නේ ওই විදියට නමුත් මේ බුදු පියාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල් වල මේ කර්මය පිළිබඳ ධර්මතාව විග්‍රහ කරලා තියෙනවා විශේෂයෙන්ම දැන් කර්මයේ විපාක කියන එක දැන් මෙතන නම් ඒ අවස්ථාවේම ditta ධම්ම වේදනීය කියලා කියනවා එහෙම නැත්නම් මෙලෝ වශයෙන් විඳින්න සිද්ධ වුණා මේ කාලෙත් අපට අප්‍රකට නමුත් ඉඳ හිටලා අහන්න ලැබෙනවා සිද්ධි. ඊ타මාත්ම ක්‍රූරාන්දමින් සත්ව ඝාතනය එහෙම නැත්නම් මිනිස් ඝාතනය කරන අයට යම් යම් නාට්‍යාකාරයෙන් පුදුමාන්දමේ විපාක මොන හේතුවකින් හරි එන බව. නමුත් එතනින් කෙලවර වෙන්නේ නැහැ. සමහර විපාක ඈතට විහිදිලා යනවා. ಜಾති ගණන්, ආත්ම ගණන් ඒ විපාක විඳින්න සිද්ධ වෙනවා. මේක පිළිබඳ සාමාන්‍ය ධර්මතාවන් හැටියට බුදු පියාණන් වහන්සේ මේ කර්මය කාල වශයෙන් විපාක දෙන ආකාරය කෙටියෙන් දක්වලා තිබෙනවා. මේ පිනතුණුත් සමහර විට අහලා ඇති දිඨ ධම්ම වේදනීය උපපජ්ජ වේදනීය අපරාපරිය වේදනීය කියලා තුන් ආකාරයකින් කාල වශයෙන් කර්මය පැහැෙනවා කියලා කර්මයක් විපාකයක් කියලා කියනකොට විපාකය කියන එක තුල තියෙන පැසීම කියන අර්ථයයි කර්මය කාලයත් එක්කමත් පැසෙනවා ඔය ගහක් මෝරලා පළදාව හට ගන්නවා වගේ ඒ වගේ පැසීමක් සිද්ධ වෙනවා ඒක පිළිබඳ මූලික ධර්මතාවල් කෙටියෙන් දක්වලා තිබෙනවා මෙතන ditta ධම්ම වේදිනිය කියන්නේ මෙලොවම විපාක දෙනවා ඇතැම් කර්ම. තවත් කර්ම තිබෙනවා ඊළඟ ජීවිතය එහෙම නැත්නම් නැවත ප්‍රතිසන්දියක් ලබා දෙන ඊළඟ ආත්ම භාවය. තවත් කර්ම තිබෙනවා ඊළඟ ආත්ම භාවය නෙවෙයි ඊට මතු ඊට පස්සේ ආත්ම භාව රාශියක කවර හෝ ආත්ම භාවයක විපාක දෙනවා. ඉතින් ওই විදිහට ditthi ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය කියලා ඒවා විපාක දෙන ඒවා විඳින්න වෙන ආකාරය ගැන බුදු පියාණන් වහන්සේ විදිහට කෙටියෙන් දක්වලා තිබෙනවා. මේ ගැන තවත් සියුම් අන්දමින් එහෙම නැත්නම් ගැඹුරු අන්දමින් අවබෝධයක් ලබා ගන්න උපකාර වෙන සූත්‍ර දේශනා ඒ තැන්වල තිබෙනවා. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා මේ කර්මය කියන එක නියතිවාදයක් නොවේය කියන අදහස දෙන විදිහේ දේශනාවක් මහණෙනි යම් කිසි කෙනෙක් කිව්වොත් යම් පුරුෂයෙක් යම් යම් ආකාරයකට කර්මය කරනවා නම් ඒ ආකාරයටම විපාක විඳිය යුතුයි කියලා ඒකාන්ත වශයෙන් එහෙම කිව්වොත් මේ නිවන් සඳහා දරන ප්‍රතිපත්ති මාර්ගය Brahmacharya වාසය සාර්ථක කරගන්න බැරි වෙනවයි දුක් කෙලවර කරගන්න බැරි වෙනවයි කවදාවත්. ඒ කියන්නේ ඒ තරමට අපි සංසාරයේ පාප කර්ම ආදිය කළා ඇති. මේ හැම එකකටම ඒ විදිහටම විපාක ගෙවලා ගෙවලා නිවන් දකින්න කියලා හිතුවොත් කවදාවත් ඒක කරන්න බැරි දෙයක්. ඒකයි මෙතන බුදු පියාණන් වහන්සේ දක්වන්නේ කර්මයක දැන් ප්‍රාණඝාත අකුසලයක ප්‍රාණඝාත අකුසලයක් අපාය ගාමී කර්මයක් කියලා කියන මිසක් ප්‍රාණඝාතය අකුසලයේ කරන හැම කෙනෙක්ම අපායට යනවා කියලා ඒකාන්ත වශයෙන් කියන්න බෑ. ඒ විදිහේ සියුම් தත්වයක් තිබෙනවා. ඒ කාරණය බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදිහට හෙළි කරනවා. ඇතම් කෙනෙක් ඒක ඉසල ප්‍රහේලිකාවක් හැටියට වගේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මෙලොව ඇතම් කෙනෙක් සුළු පාප කර්මයක් කළා අල්පමාත්‍ර පාප කර්මයක් කළා නිරයට යනවා. තවත් කෙනෙක් ඒ ප්‍රමාණයෙම අල්පමාත්‍ර පාප කර්මයක් කරලා මෙලොවම සුළු වශයෙන් විපාක විඳලා එතනින් බේරෙනවා. ඊට එහාට යන්නේ නෑ මේ පාප කර්මය. මොකද මෙහෙම වෙන්නේ කියන එක ඊළාට බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරනවා. අර මුලින් කියපු පුද්ගලයා, ඒ කියන්නේ සුළු පාප කර්මයක් කළා නිරයට යන පුද්ගලයා ගත කරන ජීවිතය ගැන මෙන්න මෙහෙමයි දක්වන්නේ. එතනත්තා සීල සමාධි ප්‍රඥා ශීලය වඩන්නේ නැහැ සිත දියුණු කරන්නේ නැහැ ප්‍රඥාව වඩන්නේ නැහැ ඒ වගේම ඒ තනත්තාගේ සිත බොහොම පටුයි අල්පාත්මයක් හැටියට හඳුන්වනවා. ඒ තනත්තාගේ ජීවිතය බොහොම පටු අදහස් වලින් පෝෂණය වෙච්ච එකක්. ඒක නිසා ඒ තනත්තාට අර සුළු පාප කර්මයක් කළත් නිරේට යන්න සිද්ධ වෙනවා. අර සුළු පාප කර්මයේ ඒ ජීවිතේම යන්තමින් ගෙවලා බේරෙන තනත්තා ගැන කියනවා. ඒ තනත්තා නම් ශීල සමාධි ප්‍රඥා වඩන මහාත්ම ගුණ ඇති පුද්ගලයෙක්. ඒ වගේ පුද්ගලයාට අර කර්ම වේගය බරපතල අන්දමින් බලපාන්නේ නැහැ. ඊළඟටයි ඔන්න බුදු පියාණන් වහන්සේ උපමාව ඉදිරිපත් කරන්නේ මේ කාටත් ඒක මතක තියාගන්න පහසු මේ වටිනා උපමාවක් මහණෙනි ඒක සංඝයා වහන්සේලාගෙන් උත්තර ලබා ගන්නයි අහන්නේ දැන් යම් කිසි ලුණු කැටයක් යම් කෙනෙක් කුඩා දිය බඳුනක තලියක දිය තලියක දිය කරාම ඒ දිය රස ලුණු ගැන ලුණු ගැන්වෙනවා ලුණු රස ගැන්වෙනවද බොන්න බැරි විතර තරමට කියලා එහෙම අහනවා සංඝයා වහන්සේලා කියනවා එසේ ස්වාමීනි මොකද ඒකට හේතුව අර ඒ පොඩි භාජනයේ දිය ටිකයි ඊළඟට ඒ ලුණු කැටයම ගංගා නම් ගඟේ දිය කරා දිය කරලා කරලා ඉවර වෙලා ඒ වතුර රස බැලුවාම ඒකේ ලුණු රස තිබෙනවද නැත ස්වාමීනි මොකද ඒකට හේතුව ඒ ගඟේ ගඟේ දිය වැඩි දිය ප්‍රමාණය වැඩි අන්න ඒ උපමාව අනුව දක්වනවා අර කලින් කියාපු විදිහට සුළු පාප කර්මයක් කළ හිත නොදියුණු පටුසිතක් ඇති සීල සමාධි ප්‍රඥා නොවඩන පුද්ගලයාට අර පාප කර්මයේ විපාක බරපතල අන්දමින් විඳින්න සිද්ධ වෙනවා නිරේදී. හොඳ ජීවිතයක් ගත කරන සීල සමාධි ප්‍රඥා වඩන මහාත්ම පුද්ගලයෙකුට එම පාප කර්මය මෙලොවම සුළු වශයෙන් විපාක විඳලා එතනින් කෙලවර කරගන්න පුළුවන්. එතකොට පුද්ගල විශේෂයක් මෙතන තිබෙනවා විපාක දීමේ නානත්වයක් තිබෙනවා. එතකොට ඒයින් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යම් යම් ආකාරයකට කර්මය කළාම ඒ විදිහටම විදිය යුතුයි කියලා නෑ. ඒවා විඳින ආකාරයය විඳීම පිළිබඳ යම් විශේෂ ධර්මතාවක් තිබෙනවා. පුද්ගලයන් පිළිබඳ වෙනස් වෙන්න පුළුවන් තවත් හේතුන් නිසා. දැන් ඒක අපි කෙටියෙන් කිව්වත් අර ගහේ උපමාව ගත්තොත් දැන් යම්කිසි බීජයක් පැල කරාම ගහක් වැඩෙනවා. නමුත් ඒ ගහේ පළදාව එන්න කලින් ඒකට හොඳට බෝර දැම්මොත් ඔන්න පළදාව හුඟක් තිබෙනවා. පෝර අඩු කළොත් පෝර නොලැබෙන ආකාරයක් සැලසුවොත් පළදාව අඩු වෙනවා. ආර්ක පළදාව වැඩි වෙනවා පෝර දැම්මොත් පෝර අඩු කළොත් පළදාව අඩු වෙනවා. ඒ වගේ මෙතනත් ඒ පාප කර්මය කළාට මොකද හොඳ ජීවිතයක් ගෙවන නිසා පාප කර්මයේ විපාක ගෙවිලා යනවා. ඒ තුලින් යම්කිසි සහනයක් මේ ලෝකයාට මේ කර්මයෙන් බේරීමේ පිළිබඳ සහනයක් බුදු පියාණන් වහන්සේ මතු කළා දෙනවා. ඊළඟට එතනින් නැවැත්තුවේ නැහැ. තවත් උපමා දෙකක් බුදු පියාණන් වහන්සේ දෙනවා. මේ කාරණිය වඩාත් ඒත්තු ගන්වන්න. දැන් නැතම් කෙනෙක් කහවණු භාගයක් කහවණුවක් කහවණු 100ක් ගෙවා ගන්න බැරුව Tamanට දඩ ගැහුවාම කහවණුවක් හෝ කහවණු 100ක් හෝ විදිහේ සුළු මුදලක් දඩ ගැහුවාම ඒක ගෙවා ගන්න බැරුව හිරපත් ගන්න වෙනවා හිරේට යනවා. ඇතම් කෙනෙක් ඒ විදිහේ දඩ ගැහුවාම හිරේට යන්නේ නැහැ ඉම්බේරෙනවා. ඒක හේතුව දක්වන්නේ බුදු පියාණන් වහන්සේ පළමු කී පුද්ගලයා දිලින්දෙක්. යමක් කමක් නැති වත්කමක් නැති පුද්ගලයාට දඩයක් ගැහුවාම ඒක ගෙවා ගන්න බැරුව හිරේට යනවා. ධනවත් කෙනාට ඒක බේරෙන්න පුළුවන් හිරගෙයින්. අන්න ඒ වගේ එතනත් මේ දෙවෙනි උපමාව. තුන්වෙනි උපමාවකුත් දෙනවා. බැටළු රැලක් ඉන්න බැටළු රැලක් අයිති කාලයේ කුගේ බැටළුවෙක් යම්කිසි කෙනෙක් හොරකම් කරනවා. ඒ හොරකම් කළ පුද්ගලයා ඇතැම් විට ඒ විදිහ හොරකම් කළ කෙනෙකුට ගහලා බැනලා උදුර ගන්න පුළුවන් මරන්න වුණත් පුළුවන් අර ඒ බැටළු අයිතිකාරයාට තවත් සමහර කෙනෙක් හොරකම් කරාම ඒ විදිහට දැඩි ප්‍රතිපත්තියක් අරගෙන ඒ බැටළුව ආපහු හිරිම කරගන්න ලැබෙන්නේ නැහැ. එතෙන්දිත් ඒ හේතුව දක්වන්නේ ඒ බැටළුව හොරකම් කළ තැනැත්තා දිලින්දෙක් නම් සාමාන්‍ය පුද්ගලයෙක් නම් ගහලා බැනලා නඩු කියලා හරි බන්ධනාගාරයට යවලා හරි ඒ Tamanගේ නැති වුණු බැටළුව ලබා ගන්න පුළුවන්. නමුත් රාජරාජ මහා මාත්‍ය කෙනෙක් වගේම දැනවත් කෙනෙක් නම් ඇඳිලි බැඳගෙන වැඳගෙන අනේ මට මේ බැටළුව හරි බැටළුවගේ වටිනාකම හරි දෙන්න කියලා යාඥා කරන්න වෙනවා. එතෙන්දිත් පෙන්눔 කරන්නේ අර මහේශාක්‍ය බව. අල්පේශාක්‍ය පුද්ගලයාට අල්පේශාක්‍ය පුද්ගලයාට අපි මේ කියන්නේ අල්පේශාක්‍ය කියන්නේ ලෞකික අර්ථයෙන් නෙවෙයි. එහෙම නැත්නම් සාමාන්‍ය ලෝකයා හිතන අර්ථයෙන් නෙවෙයි. අර පින් දහම් පිළිබඳව සීල සමාධි ප්‍රඥා ආදීන් අල්පේශාක්‍ය පුද්ගලයාට පාප කර්මයේ විපාක දැඩිව විඳින්න වෙනවා. මහේශාක්‍ය පුද්ගලයාට නියම මහාත්මයාට දැන් අපි මේ කාලේ නම් හැමෝටම මහත්ය කියලා කියනවා බුදුරජාන් වහන්සේ නම් මහත්ය කියලා කිව්වේ අර ශීල සමාධි ප්‍රඥා වඩන කෙනාට. මහත්තා කියන වචනේ එතන එදෙනවා. අපි අර මහාත්මයා කියලා කිව්වේ. එතකොට නියම මහත්මයෙක් නම් ශීල සමාධි ප්‍රඥා වඩන්නෝ. අන්න ඒ විදිහේ මහත්තුරුන්ට අර පාප කර්මය සුළු වශයෙන් ගෙවිලා යන්නේ. මොකද අර ගංගානම් ගඟේ දිය වගේ. ඒක තුලින් අර ලෝකයාට දෙන පණිවිඩය මොකද්ද? මේ කර්මය කියන එක නියතිවාදයක් නෙවෙයි. ඒක ඒ කර්මයක් විපාකයක් අතර පරතරයේදී Tamanට යමක් කරලා එයින් බේරෙන්න පුළුවන්. ඒක නිසාමයි මේ සසරින් ගැලවීමක් තිබෙන්නේ. ඒක ඊටාත්ම වටිනා කාරණයක් බුදු පියාණන් වහන්සේම දක්වන්නේ මොකද? ඒ කාලේ හිටිය තැම් ශාස්ත්‍රුන් වරුන් අර විදිය නියති පාදී අදහස් ප්‍රකාශ කළා. ඒ වගේම ඇතම් කෙනෙක් මේ ඒ පාප කර්මයක් කළොත් ඒක අවශ්‍යයෙන්ම ඒ විදිහටම ගෙවන්න ඕන කියලා දැඩිව ප්‍රකාශ කළා. ඒකට හේතුව බුදු පියාණන් වහන්සේ දක්වන සමහර විට ඒ අයට දකින්න ලැබෙනවා මේ ජීවිතය නරක විදියට ගයවක් කෙනෙක් ගිහිල්ලා උපදිනවා දිව්‍ය ලෝකේ. ඒ වගේම හොඳ ජීවිතයක් ගත කරපු කෙනෙක් ගිහිල්ලා අපායේ උපදිනවා. ඕක දකින්න අර ශාස්ත්‍රවරයා යම් කිසි කෙනෙක් දිවස ඒ කියන්නේ අභිඥාලාභී දිවස දිනු කරගත්තු කෙනෙකුට අර විදි සිද්ධියක් දකින්න ලැබෙනවා. යම් කිසි කෙනෙක් මේ ජීවිතය ගත කරන නරකට නමුත් දිව්‍ය ලෝකෙට යනවා. ඒ කියන්නේ නරකට කියලා එතන දක්වන්නේ දස අකුසල් කරමින්. ප්‍රාණඝාත, අදින්නාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසවාච සම්පප්පලාප, ඊළඟට අභිජ්ජා කියලා කියන විසම ලෝභය, ව්‍යාපාද කියලා කියන ද්වේෂය, මිත්‍යා දෘෂ්ටිය කියලා කියන ඔන්න ඔය විදිහේ නරක විදියට ජීවිතය ගෙවන පුද්ගලයා. නමුත් ගිහිල්ලා උපදිනවා හොඳ තැනක. ඒක නිකන් ප්‍රහේලිකාවක් හැටියට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඇතම් කෙනෙක් අර විදියට නරක විදිය ජීවිතයක් ගෙවලා අපායට යනවා. ඇතම් කෙනෙක් දිව්‍ය ලෝකයට යනවා. ඊළඟට හොඳ ජීවිතයක් ගෙවාපු කෙනාගෙන් ඒකේ දෙපැත්තක් තියෙනවා. ඇතම් කෙනෙක් හොඳ ජීවිතයක් ගෙවනවා. ලෝකේ බලනකොට හොඳ ජීවිතයක් ගෙවුවේ. නමුත් ගිහිල්ලා අපායේ උපදිනවා. ওই කාරණේ මේ කාලෙත් බොහොම දෙනෙක් තර්ක හැටියට ඉදිරිපත් කරනවා. අපි මේ හොඳ ජීවිතයක් ගත නැහැ. අයි මෙහෙම අපිට මෙහෙම වෙන්නේ කියලා. ඉතින් බුද්ධ ඥාණයට මේකේ ගැඹුර තේරුණා. මේකේ සියුම් පැත්ත තේරුණා. බුදු පියාණන් වහන්සේ දක්වනවා දැන් අර ඒ අනිත් අය ඒ විදිහට තර්ක කළාට මොකද බුදු පියාණන් වහන්සේ දක්වනවා ඒ යම් කෙනෙක් දස අකුසල් කරමින් ඉඳලා ගිහිල්ලා ඊළඟ ආත්මේ දිව්‍ය ලෝකේ උපදින්නේ මොකද? ඒකට හේතුව දක්වනවා. එක්කෝ ඊට කලින් ඒ තැනැත්තා කුසල් කර්ම කරලා තියෙනවා. එහෙම නැත්නම් ඊට පසුව කුසල් කර්ම කරලා තියෙනවා. එහෙම නැත්නම් ආසන්න අවස්ථාවේ මරණාසන්න අවස්ථාවේ දැන් ඔන්න අපි හිතමු කෙනෙක් ඒ නරක විදියට ජීවත් වුණ කෙනා ඒ කලින් හෝ කුසල් කරලා තියෙනවා. පස්සේ හෝ කුසල් කරනවා. එහෙම නැත්නම් මරණ වේලාවේ සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටියට අනුව හිත සකස් කර ගන්නවා. ඔය කියන ඒ වෙනස නිසායි එදිනදා ජීවිතේ අර විදිහට ගෙව්වත් අර විශේෂයෙන් මාසන්න අවස්ථාවේ අර වෙනස නිසා ඒ තැනත්තා ගිහිලා සුගතිය උපදින්නේ. ඒ වුණාට මොකද කවදා හරි අර ආවයිත් විපාක විඳින්න එනවා මෙලොව හෝ ඊළඟ ආත්මයේදී හෝ ඉදිරි ආත්මයක හෝ. අන්න ඒ විදිහට බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරලා දක්වනවා. ඒකාන්ත වශයෙන් නිගමනයක් ගන්න සුදුසු නෑ අර විදිහේ එක සිද්ධියක් දැකලා. ඒක තුල තියෙන ධර්මතාව බුදු ඇසටයි පෙනෙන්නේ. ඉතින් ඒකෙම අනිත් පැත්ත දක්වනවා හොඳ ජීවිතයක් ගෙවලා. ඒ කියන්නේ දස කුසල් දස අකුසල් වලින් වෙන් වෙලා ජීවත් වෙන කෙනෙක් යම් කිසි කෙනෙක් ඒ විදිහට එහෙම හොඳ ජීවිතයක් ගෙවලත් නිරේට යන්නේ මොකද? ඒ තැනැත්තා සමහර විට ඊට කලින් නරක දේවල් කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට පස්සේ නරක දේවල් මේ අකුසල් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අර අවසාන අවස්ථාවේ මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. ওই විදිහේ හේතුන් නිසායි ඒ සාමාන්‍ය රීතියට වඩා වෙනස් දේවල් සිද්ධ වෙන්නේ කර්මය පිළිබඳව. මේ තුලින් අපිට හිතා ගන්න තියෙන. එතකොට මේ කර්මය මේ කර්ම සාගරයකයි අපි ජීවත් වෙන්නේ මේ දීර්ඝ කාලයක් තිස්සේ සංසාරයේ ක්‍රැස් කරගත්තු කර්ම. මේවා ඔක්කොම ගෙවලා නිම කරන්නත් බෑ. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ කර්මවල විපාක මර්ධනය කරන ක්‍රම පෙන්눔 කරනවා. ඒක තමයි ශීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. අන්න එතෙන්දී අපට මේ මේ කාරණේ ඊටාත්ම වැදගත් වෙන්නේ මේ කර්මය කියන එක පින්නතුණි මේ අපේ විඥානයේ තැන්පත් වෙලා තියෙනවා. අපි මේ දීර්ඝ කාලයක් කරපු කර්ම. ඒවා විටින් විට මතුවෙලා එනවා මේ විඥාණය තුලින්. ඒ කර්ම ආකර්ෂණය කියලා කියන්නේ දැන් සමහර විට මේ කාලේ වුණත් සමහර සිද්ධි තියෙනවා. ඇතැම් කෙනෙකුට හිද්දෙනවා. යම් කිසි අනතුරක් සිදු වෙන තැනකට යන්න හිද්දෙනවා. හිත කියනවා යන්න කියලා. යවනවා එතෙන්ට. යම් කිසි කර්ම ආකර්ෂණයක් තිබෙනවා. මේවා මේ විඥාණය තුලින් කෙරෙන්නේ. මේවා මතුවෙනවා. මේ ඒ බඳු දෙසිද්ධි වලින් විතර අප්‍රකට වෙන එකක් නෙවෙයි. එදිනෙදා ජීවිතේ හැම අවස්ථාවකදීම කොටින්ම මේ අපේ විඥාණයේ මේ කර්ම මතුවෙනව මොහොතක් පාසා. එතකොට මේ මතුවෙන කර්ම සාමාන්‍ය පුද්ගලයා පෘථග්ජන පුද්ගලයා මමය මාගේ කියලා ඒ ආත්ම සක්කාය දිට්ඨිය දැඩිව තිබෙන නිසා ඒ සිද්ධිය තුලින් තව තවත් කර්ම රැස් කරගන්නවා නූල් බෝලේ අවුල් කරගන්නවා මේ සංසාරයේ අවුල් වුණු නූල් බෝලයක් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒකයි සාමාන්‍ය පුද්ගලයා දන්නේ නැහැ මේක මේ යම්කිසි මගේ අතීතයේ කරපු කර්මයක් කියලා අපි හිතමු ප්‍රාණඝාත අකුසලයක් කියලා. සමහර විට ඒ Taman මැරුව පුද්ගලයාම මේ ආත්මයේදී ඉදිරිපත් වෙලා තමාව මරන්න එනවා. ඒක කල්පනා කරන්න අපි හිතන්නේ නැහැ. ඊළඟට ඒක අලුත් දෙයක් හැටියට හිතලා අර පුද්ගලයා එක ගැටිලා තව කර්ම රැස් කරගන්නවා. ඉතින් අන්න ඒ විදිහේ අවස්ථා වළක්වන්නයි බුදු පියාණන් වහන්සේ මෙතන මේ ශීලය හඳුන්වලා දීලා තියෙන්නේ. ශීලය තුල තියෙන්නේ කල් තබාම ස්වේච්ඡාවෙන්ම තමසිය කැමැත්තෙන්ම යම් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. සතුන් මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ ආදී වශයෙන්. ඉතින් මේවාට අදාළ කර්ම වේග, කර්ම ආවේග අපේ විඥාණය තුලින් මතුවෙනවා. අපි නිදසුනක් හැටියට කියනවා නම් ප්‍රාණඝාතයේ දිච්ච කෙනා සංසාර පුරුදු වශයෙන් ඒකට යොමු වීමක් තිබෙනවා. හිත කියනවා ඒක කරන්න කියලා. හොරකමට පුරුදු වෙන පුද්ගලයා සමහර ඔය පොඩි කාලේ ඉඳලම හොරකමට දැදි වෙන්නේ අතීතයේ පුරුද්දක්, සංසාර පුරුද්දක්. නමුත් බුදු පියාණන් වහන්සේ කියන්නේ ඒකට යට වෙන්න නෙවෙයි. කර්මය කියන එක බුදු පියාණන් වහන්සේ හඳුන්වන්නේ චේතනාව හැටියට. ඒක අපි බොහෝ අවස්ථාවල දක්වලා තියෙනවා. චේතනාම්බික එකම්මං වදාන කියන එක හැමෝම දන්න කාරණයක්. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. බුදු පියාණන් වහන්සේ කර්මය චේතනාව හැටියට හඳුන්වන්නේ. මොකද චේතනාව අනුව තමයි ඊළඟට කය වචනය මනස හසුරුවන්නේ. කය වචනය මනස කියන තුන් දොරෙන් තමයි අපි කර්ම රැස් කරන්නේ. ඒ අලුත් කර්ම රැස් කරන්න යටින් ඉඳගෙන උපකාර වෙනවා අතීත කර්ම ආවේග ඒවා සංසාර පුරුදු හැටියට මතුවෙනවා හැම කෙනෙකුගේම. මොකද අපේ උත්පත්තිය ලබා දුන්නේ කර්මයක්. ඒක නිසා කොටිම සර්ම සාගරයක් වගේ මේවා උතර උතර මතුවෙනවා. මේ මතුවෙන ඒවා අර පුද්ගලයා සක්කාය දිට්ඨිය නිසා අමුතුම සිදුවීම් හැටියට හිතලා මේ මගේ විරුද්ධකාරය එහෙම නැත්නම් මේ හොරකම් කරන්න දෙයක් හම්බ වුණා. ඔය විදිහට ඒවාට අනුව ක්‍රියා කරලා හිත ආවා ඊළඟට හිතට අනුව වචනේ යෙදුවා ඊළඟට ඒ වගේම ක්‍රියාව කළා. ඒක තුලින් වෙන්නේ තවත් කර්ම රැස්වීමක්. ඒ කර්ම තව එකතු වීමක්. ඒකතු වෙලා ඒවත් විඥාණයට கிඳා බහිනවා. ඕක තමයි මේ සංසාරේ කෙලවරක් පේන්නේ නැති සාමාන්‍ය පුද්ගලයාට. ශීලය තුලින් මේ නූල් බෝලේ අවුල් කරගන්න කර්ම නූල් බෝලේ. ඕක එතකොට බුදු පියාණන් වහන්සේකට දෙන විසඳුම අන්න අර ශීල ශික්ෂාපදය ඒක දැඩිව ඒක අදිෂ්ඨාන කරගත්තා නම් මොන හේතුවකින්වත් මම සතෙක් මරන්නේ නැහැ මොන හේතුවකින්වත් හොරකමක් කරන්නේ නැහැ කියලා ඒ විදිහට අදිෂ්ඨාන කරගන්නවා Tamanට පේන්නේ නෑ මේවා මේ කර්මාවේග මේවට තියෙන බව. නමුත් දන්න මේක බුද්ධ වචනයට අනුව මේ ප්‍රතිපත්තිය රකින්නවා. නමුත් දැන් කාලේ නම් තෝරන්නේ ඒක සමාජය ගැන හිතලා විතරක් කරන එකක් හැටියට. ඊට වඩා ගැඹුරක් තිබෙනවා මෙතන. මේ ශීල සමාදානය කියන එක මේ සමාජය කියලා කියන්නේ තමනුත් අයිති එකක් මේක. එතකොට බුදු පියාණන් වහන්සේ මෙතන මේ දක්වන ධර්මතාව ඊට වඩා ගැඹුරට යනවා. සමාජය වෙනුවෙන් පමණක් නෙවෙයි මේක. මේ මුළු මහත් සංසාරයේ සත්වයා විෂම ජීවිත ගෙවලා තියෙන්නේ මේ පංචශීලය යන නොතකා හැරීම නිසා මේක මතුවලා දෙන බුදු පියාණන් වහන්සේ අන විශේෂයෙන්ම අන්න අර විදිහේ කර්මාවේග ආවපු අවස්ථාවල් වල තමන්ගේ හිත පාලනය කරගන්න ශක්තිය ලබා දෙනවා. ඒ අදිෂ්ඨානය තුලින්. ප්‍රඥාවට අණ කිරීම තුලින්. ඒ විදිහට සීල මට්ටමින් එක ජය ගන්න පුළුවන්. සීල මට්ටමින් මහේශාක්‍ය වෙන්න පුළුවන්. පොහොසත් වෙන්න පුළුවන්. ඒක නැති බුද්ධලයා තමයි අර කියාපු දිලින්දා. අර කියාපු උපමා දැන් මෙතෙන්ට කිට්ටු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අර ලුණු කැටය මෙතෙන්ට කිට්ටු කරගන්න පුළුවන්. අර බුදු පියාණන් වහන්සේ දෙන උපමාවල අර්ථයයි මේ අපි ධර්ම විග්‍රහ තුලින් දක්වන්නේ. ඉතින් ඒක ඒ ශීල මට්ටමින් ඒ විදිහට ජය ගන්න පුළුවන්. ඊටත් වඩා ඉහළට ගිහිල්ලා සමාධි වශයෙන් යම් කිසි කෙනෙක් පංචේන්ද්‍රියන්ගෙන් එන අරමුණු වලින් తాවකාලිකව හරි ඒවා මිදිලා ඊළඟට හිත සමාධිමත් කරගෙන සමාධි තත්ත්වයක ඉන්නවනම් ඒ කෙලෙස් වලට යන්නේ නොදී ඒ අවස්ථාවේ යන කර්ම වේග බොහෝ දුරට පාලනය වෙනවා. අරව මතුවේවි යාවට ඒවට අවනත වෙන්නේ නැහැ. ඒවට යට වෙන්නේ නැහැ. ඒ සමාධි ශක්තිය උඩ. ඒවා යට ඔබාගෙන ඉන්නවා වගේ. ඊටත් වඩා ගැඹුරින් දක්වන එක තමයි ප්‍රඥාව කියන එක. මාර්ගඵල අවබෝධ ආදී මේක මේ මේවායේ යථා තත්වය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා මෙනෙහි කිරීම තුළින් මේවා ආදාය ගන්න ක්‍රමයයි අවසාන වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ නිවන් මාර්ගයේ හැටියටත් මේ මුළු මහත් කර්මක්ෂය කිරීමේ මාර්ගයේ හැටියටත් ඒන සිතිවිලි ඒවා ඒ තැන්වලම මෙනෙහි කරලා අනිත්‍ය හැටියට ඒවා යන්න අරිනවා කොටිම කියතොත් උපේක්ෂාවට ගේනවා හිත ඒ එන කාරණා පිළිබඳව උපේක්ෂාවට ගෙනෙමින් ඒවා පාලනය කිරීම ඒක විදර්ශනා පැත්තට යන ඔන්න ඔය ඕක නිසායි අර පොහොසත් පුද්ගලයා අර මහාත්මයා අර කියාපු මහත්යා ශීල සමාධි ප්‍රඥා වඩනවා කියලා කිව්වේ ඒ මහත්මයා අර කර්මාවේග වලට යට වෙන්නේ නැහැ ඉතින් ඔන්න ඔය ඒ පැත්තක් ඒකෙන් හිතා ගන්න පුළුවන්. ඊළඟට තවත් පැත්තකින් බුදු පියාණන් වහන්සේ මේ කර්මය විග්‍රහ කරන ඉතාම සියුම් ආකාරයකින් දැන් ඒ විග්‍රහය කෙටියෙන් දක්වනවා නම් දැන් අපි කිව්ව කර්ම රාශියක් අපේ මේ సంతානේ විඥානේ ගැබ්බෙලා තියෙනවා කියලා. මේ කර්ම විපාක දීමේදී කර්ම එකිනෙකට නොයෙකුත් ආකාරයෙන් බලපානවා. සමහර විට අනුබල දෙනවා, සමහර විට බාධා කරනවා, සමහර විට එක කර්මයක ශක්තිය තව කර්මයකින් බිඳලානවා. ওই කාරණා ප්‍රකාශ කරනවා වචන තුනක් තිබෙනවා. කොටිම පළමුවෙන්ම අපි කියනවා නම් දැන් කෙනෙකුට උත්පත්ති ලබා දෙන කර්ම හඳුන්වනවා ජනක කර්ම කියලා. මේ කර්මවල තිබෙනවා ප්‍රතිසන්දියක් එහෙම නැත්නම් උත්පත්තියක් ලබා දෙන ශක්තියක්. යම් කෙනෙකුට ඒ ප්‍රතිසන්දියක් එහෙම නැත්නම් උත්පත්තියක් ලබා දෙන සමහර විට මනුෂ්‍යාත්ම භාවය ලබා දෙන්න හේතු උනේ යම්කිසි අපි සුළු හැටියට හිතන කුසල සිතක්. ඒක තුලින් ඒ උත්පත්තිය ලබා දෙනවා. නමුත් ඒ උත්පත්තිය ලබා දුන්නට මොකද? ඒකට තවත් අදාළ කර්ම ඒකට අපි හිතමු සමහර විට කර්මයක් ඇවිල්ලා හේතු වෙනවා උපකාරක වශයෙන්. ඒකට කියනවා උපස්තම්භක කර්ම කියලා. උපස්තම්භණය කරනවා කියලා කියන්නේ තවත් දෙයකට උපකාර කරනවා, උදව් කරනවා. ඒක කුසල අකුසල දෙපැත්තටම තියෙනවා. ඒ කියන්නේ කුසල් කර්මයකට හෝ අකුසල කර්මයකට උදව් දෙන කර්ම වර්ගයකුත් තිබෙනවා. ඉතින් උපමාවකට කියනවා දැන් ඔන්න යම්කිසි ජනක කර්මයක් කියලා කියන ඒ ප්‍රතිසන්දිය ලබා දෙන කර්මයෙන් කෙනෙක් සමහර විට පහළ නිරයක උපදින්න සුදුසුයි. නමුත් ඒකට තවත් කර්මයක් ඇවිල්ලා හේතු වුණොත් ඊට උදව් දුන්නොත් ඊට වඩා දුක් ඇති නිරයක උපදින්න වෙනවා. ඊළඟට අනිත් පැත්තට කුසල කර්මයක් නම් සමහර විට පහළ දෙව්ලෝක උපදින්න ඉඩ දෙන ජනක කර්මයකට උපස්තම්භක වශයෙන් තවත් කර්මයක් ඇවිල්ලා හේතු වුණොත් ඉහළ දිවි ලෝකෙ උපදින්න පුළුවන්. ඒ වගේම මේ උත්පත්ති ලැබුවට පස්සේ පැවැත්ම තුලදී ඒ ස්කන්ධවලට ඒවායේ පැවැත්ම තුලදී විඳින්න වෙන සැප හෝ දුක් පිළිබඳවත් වෙනසක් කරන්න පුළුවන් අර උපත් හම්බක කර්මයට. තවත් කර්මයක් ඇවිල්ලා අපි හිතමු දැන් දිනිඳු පවුලක කෙනෙක් උපන්න යම්කිසි අකුසලයක් නිසා. නමුත් ඒකේ සැප විපාක ගෙන දෙන සිද්ධීන් ඇවිල්ලා තව කර්මයක් හේතු වීම නිසා සැප විපාක ගෙන දෙනවා. තිරිසන් සතෙක් තිරිසන් උත්පත්ති ලැබුවා නම් දුක් විඳින්න සිද්ධ වෙනවා. නමුත් යම් යම් ආකාරයකින් සැප විපාකගෙන දෙන්න උපකාර වෙනවා උපත්ම්බ කර්මයක් එකට එකතු වුණොත්. ඔය විදිහට ඒ උපත්ම්බක කර්මය ගැන දක්වනවා මේ තුලින් පෙන්눔 කරන්නේ ඒ කර්ම අතරත් යම් යම් අන්‍යෝන්‍ය සම්බන්ධතාවල් තිබෙන බවයි. ඊළාට උපපීඩක කර්මය කියලා කියනවා. තවත් කර්ම තිබෙනවා අර ඒ උත්පත්තිය ලබා දෙන කර්ම වල ශක්තිය හීන කරන අඩු කරන ඒකෙත් අර ඊටා ගන්න තියෙන්නේ සමහර විට උත්පත්තිය ලැබුවොත් රජ කුලයක ඒකට අර උපපීඩක කර්මයාවහම ඒ රජ කුලයේදී උනත් නොයෙකුත් විදිහේ රෝග පීඩා සතුරු වදුරු ආදී නිසා දුක් විපාක විඳින්න වෙනවා. ඒ වගේම සමහර විට අනිත් පැත්තට බැලුවොත් දුක් වැඩි නිරේක උපදින්න ඉන්න කෙනෙකුට ඒ ශක්තිය ඒ කර්ම ශක්තිය හීන කරන තව කර්මයක් ආවොත් ඊට වඩා දුක් අඩු නිරේක උපදින්න පුළුවන්. ඔය විදිහට කොහොම හරි හිතා ගන්න තියෙන්නේ මේ ඇතම් කර්ම තිබෙනවා අනිත් කර්ම වලට උදව් දෙන සමහර ඒවා තිබෙනවා ඒවට බාධා කරන තවත් කර්ම තියෙනවා කියනවා ඒ උත්පත්තිය ලබා දෙන කර්මය මුලින්ම සිඳලන අර ජනක කර්මය කියලා කියන්නේ උත්පත්තිය ලබා දෙන කර්මයේ ශක්තිය එහෙම් පිටින්ම සිඳලන කර්ම තියෙන. ඒකට කියනවා උපඝාතක කියලා. උපඝාතක උපච්ඡේදක කියලා කියනවා ඒ විග්‍රහවලදී දක්වනවා. ඇත්ත වශයෙන්ම ওই අකාල මරණය කියලා කියන්නේ අන්න ඒ විදිහට ඒ උපඝාතක කර්මය ඉදිරිපත් වෙලා කෙනෙකුගේ ජීවිත ප්‍රවෘත්ති එහෙම් පිටින්ම සිඳලන අවස්ථාවක්. අපි දැන් කාටත් ඔය අඩු වයසේ මරුණාම අපි කියනවා අකාල මරණය කියලා. නමුත් ධර්මානුකූලව අකාල මරණය කියලා කියන්නේ අන්න අර කර්මයක් ඉදිරිපත් වෙලා උත්පත්තිය ලබා දුන්න කර්මය එතනින්ම සිඳලන අවස්ථාවලු. ඒක සාමාන්‍ය පුද්ගලයාට විශේෂ වෙන්නේ නැහැ. අභිඥාලාභීන් ආදීන් තමයි ඒකේ தත්වය දකින්නේ. නමුත් මේ විදිහේ தත්වයක් මේ කර්ම පිළිබඳව තිබෙනවා. අපිට හිතා ගන්න තියෙන්නේ මේ කර්මවල උපකාරක ස්වභාවයකුත් උපපීඩක එහෙම නැත්නම් ඒවා බාධා කරන ස්වභාවිකුත් තිබෙන බව දැනගෙන අපේ පැවැත්ම තුලදී දුක් විපාක දෙන අකුසල කර්මවල ඒ විපාක ශක්තිය බිඳෙන ආකාරයට අපි ජීවත් විය යුතුයි. ඒකයි අපිට මේක ඉගෙන ගන්න තියෙන්නේ. සමහර කෙනෙක් නම් කිසි අකුසලයක් කළා කියලා මුළු ජීවිතේම ඒ ගැන තැවීමින් සිටිනවා. ඒක නෙවෙයි ඒ කල යුත්තේ එතකොට. ඒ පාප කර්මයේ විපාකය තුනී වෙන අන්දමට Taman අර කියාපු විදියට ශීල සමාධි ප්‍රඥා වලින් ශක්තිමත් වෙන්න ඕන. මහාත්මයෙක් වෙන්න උත්සාහය කරන්න ඕන. ඒකයි එතන අපට මේ බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙන මේ කර්මවාදයේ කර්මය පිළිබඳ ඉගැන්වීම තුලින් යම්කිසි සාහනයක් මතු කරලා දෙනවා. ඇතම් කෙනෙක් මේක නියතිවාදියක් හැටියට සලකනවා. කෙනෙක් සතෙක් මැරුවොත් ඒකාන්තයෙන්ම අපායට යා යුතුයි කියලා බුදු පියාණන් වහන්සේ එහෙම කියන්නේත් නැහැ. බුදු පියාණන් වහන්සේ මධ්‍යස්ථ ප්‍රකාශයක් කරන්නේ. ප්‍රාණඝාතය අපායগামী අකුසලයක්. ප්‍රාණඝාතය අපායগামী අකුසලයක්. නමුත් යම් කෙනෙක් කිව්වොත් ප්‍රාණඝාතය කරන හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම අපායට යා යුතුයි කියලා ඒක බුදු පියාණන් වහන්සේ පිළිගන්නේ නැහැ. අන්න අර කියාපු කාරණේ නිසා. මොකද ඇතැම් විට අනිත් කර්ම ඇවිල්ලා ඒ කර්මයේ ශක්තිය බිඳිනවා. මේක කිව්වට වරදවල තේරුම් ගන්න එපා. දැන් මේක සමහර විට දාන්න පුළුවන්. ඒක නිසා දැන් ඉතින් අපි කොයි විදියට පව් කරත් කමන්නේ. අපි ඉඳ ඉඳ හිටලා ඔය දානියක් මානියක් දීලා ඒකෙන් බේරෙන්න බලමු කියලා. මේක වරදවල ගන්න එපා. නමුත් බුදු පියාණන් වහන්සේ මෙතන මතු කළ දෙන්නේ යම්කිසි ධර්මතාවක්. මේ සංසාරේ අනන්ත කාලයක් කරපු කර්ම අපේ මේ විඥානයේ ගැබ් වෙලා තිබෙනවා ඒවා මතුවෙනවා එතකොට ඒවායේ විපාක පක්ෂය අඩු කර ගැනීමේ ක්‍රමයි බුදු පියාණන් වහන්සේ මෙතෙන්දී මතු කරලා දෙන්නේ අර උපමා කීපෙනුත් මේ කියාපු මේ ධර්ම විග්‍රහය ආශ්‍රයෙන්ුත් අපිට හිතා ගන්න තියෙන්නේ කර්ම අන්‍යෝන්‍ය වශයෙන් බලපවත්වනවා මේක කොටින්ම කර්මවාදය හේතුඵල ධර්මයට අදාළ දෙයක් මේක නියතිවාදයක් නෙවෙයි ඒක නිසාමයි අපිට මේකෙන් ගැලවිල්ලක් තිබෙන්නේ අතීතයේ ඒ කාලේ හිටිය අය නිගන්ට ඉන්න හැම ඒ අය කල්පනා කළා මේ ඔක්කොම කර්මයන්ගෙන් බේරීමට නම් ශරීරයට දුක් දීලා අපි හිතමු දුක් පීඩා දෙන කර්ම අපේ විඥානයේ තිබෙනවා. එහෙම හිතාගෙන කෙලවරක් නැති දුක් පීඩා දීලා ඒක තමයි අත්ති කියලා මත හානියෝග කියලා කියන්නේ. දුක් පීඩා දීලා ඒ කර්ම ගෙවා දමනවා. ගෙවා දමලා අලුතෙන් අපි කර්ම රැස් කරන්නේ නැතුව ඉන්නවා. ඒ විදිහේ පැවැත්මකින් පුළුවන් ය මේ සංසාරයෙන් බේරෙන්න කියලා නිවන් දකින්න කියලා ඒ විදිහටයි කල්පනා කරේ අන්‍ය තීර්ථකීන්. බුදු පියාණන් වහන්සේ දැක්ුවා ඒක නිෂ්ඵල ප්‍රයත්නයක්. ඒ අය ගෙන්නවල ඇහුවොත් දැන් ඔය කරපු කායික පීඩා තුලින් ඔය උල්වල උල්ලුඩ නිදා ගැනීම තව නෙවෙයිකුත් රායට දීපු වද වලින් කොච්චර ප්‍රමාණයක් Tamanගේ කර්ම අතීත කර්ම ගෙවිලා තියනවද කියලා ඒ පිළිබඳ ගණනයක් දෙන්න සංගණනයක් දෙන්න බෑ මේ අයට උත්තරයක් දෙන්න බෑ කොච්චර ගෙවිලා තියනවද ඊළඟට තව කොච්චර ගෙවන්න තියනවද කර්ම? ඒකටත් උත්තරයක් දෙන්න බෑ. කොච්චර ගෙවුවාමද මේ කර්ම මේකෙන් මිදෙන්නේ? ඒකටත් උත්තරයක් දෙන්න බෑ. ඒ විදිහට Tamanට මේ කර්මය පිළිබඳව ගණන් හිලව් දක්වන්න බැරි නම් අර විදියට තමන්ගේ කයට දුක් දීමෙන් කර්ම ගෙවා දැමීම කියන එක නිෂ්ඵල ප්‍රයත්නයක් කියලා බුදු පියාණන් වහන්සේ නිගණ්ඨයින්ට එක් අවස්ථාවක ප්‍රකාශ කරවදාලා. ඒක නිසා අපිට හිතා ගන්න තියෙන්නේ බුදු පියාණන් වහන්සේ මේ කර්ම චක්‍රයෙන් ගැලවීමේ ක්‍රමය දැක්ුවේ ඊ타මාත්ම පුදුමාන්දමේ මේ ශීල සමාධි ප්‍රඥා කියන මේ ධර්ම මාර්ගය තුලින්. දැන් අර ශීලයෙන් එක මට්ටමකින් මේ මතුවෙරෙන කර්මාවයගේ කයට වචනයට යන්න නොදී හිත තුලින්ම ඒක උපේක්ෂාවට හරවලා එතනින් බේරෙනවා. එහෙම නැත්නම් ඒක කයට වචනයට යන්න නොදී එතන අර විරති විරති සංකල්පය කියන්නේ වෙන්වීමේ අදිෂ්ඨානය තුලින් ඒක ජය ගන්නවා. මොකද කයත් වචනයත් සම්බන්ධ කරගත්තොත් ඒක අලුත් කර්මයක් වෙනවා. වෙන එකක් තබා මනසෙහි පවා. ඒක හුඟක් වෙලා වැඩ කරන්න ගියොත් ඒකත් කර්මයක් වෙනවා. ඒක නිසා ඒ යම් කිසි තත්වයක් ආවම ඒක ඒ ශික්ෂාපදයේ සිහිපත් කරලා එයින් වෙන් වෙනවා. කය වචනේ ක්‍රියා කිරීම. ඊළඟට සමාධියදී ඊටත් වඩා ඉහළ මට්ටමක් ප්‍රඥාව යනකොට අන්න අන්තිමටම මේවායේ යථා තත්ත්වය දැකලා මෙතන තියෙන සංස්කාර ගොඩක් මෙතන මමෙක් කියලා දෙයක් නැහැ. මම මමෙක් කියලා කරපු දෙයක් නෙවෙයි. මෙතන තියෙන්නේ මෙතන සංස්කාර ගොඩක් හැටියට දකලා ඒ තුලින් ඒ පිළිබඳ උපේක්ෂාවක්, මදහත් බවක් සිතේ ඇති කර ගැනීමෙන් තමයි ඒ කර්මපට ලැබිල්ලෙන් බේරෙන්නේ. ওই විදිහටයි බුදු පියාණන් වහන්සේ මේ කර්මය පිළිබඳව විග්‍රහ දක්වලා තිබෙන්නේ. ඒවා අපි හරි ආකාර තේරුම් අරගෙන එදිනදා ජීවිතයේදී දැන් යටත් පිරිසෙන් පංචශීලයේවත් පංචශීලයටවත් හිස නොනමන ඒකටත් ගරු නොකරන විදිය සමාජයක් දැන් මේ අපි අර මිලේච්ඡ යුගය කියලා කියුවේ ඒ විදිය යුගයක් උදා වෙලා තිබෙන්නේ අපි නුවණින් කල්පනා කරන්න ඕන මේවාට අපි වග කියන්න ඕන ඇතම් කෙනෙක් කියනවා මේ හැම එකක් මනාත්මයි දැන් ඊළඟ උත්පත්තිය උපන්නට පස්සේ මම දන්නවද මේ මං කරපු කර්ම වලට නේද මේ විඳින්න කියලා ඒ දැනගත්තා හෝ දැන් නොදැනගත්තා හෝ ඒ විපාක විඳින් විඳින අවස්ථාවේදී අනේ කවුරු කරපු දෙයක්ද කියලා ඒ විදිහට තැවිල්ලටපත් වෙනවා. එතකොට අපි අර සම්විත උපමාවට දක්වන්නේ Taman නොදැන වසක් විසක් පානීය කරාම ආහාරගත ශරීරගත වුණාම Taman දන්නේ නැහැ ඒ ආහාරයත් එක්ක ගන්න ඇති විස දේ. ඒක වෛද්‍යවරයයි දන්නේ. නමුත් ඒකට දුක් විඳින්න වෙනවා. ඒ වගේම තමයි Taman පානීය කරන ළිඳකට වස විස දැම්මොත් Taman එකකින් බොනකොට ඒක Tamanට දුක් විඳින්න වෙනවා. ඒ වගේ අපි හිතන්න ඕනේ අපේ චිත්ත සංතානියත් ඒ වගේ දෙයක්. අපේ චිත්තසංතානයේ දමන දේවල් වල විපාක පක්ෂයක් තිබෙනවා. ඒක පැසිලා ආපහු කරකැවිලා එන විපාක වාර හැටියට හඳුන්වන එක. විපාක වාර පුදුම විදියට මේ මේ විඥාණය තුල මේක කරකැවි කරකැවි යනවා දීර්ඝ කාලයක් සංසාරේ ඔය ඇතම් ධර්ම කතාවල තිබෙනවා සමහර විට ඒකාකාරවම ඒ විපාක දීලා තියෙනවා 100ක් වාරයක් 500 වාරයක් කොහොමම සිද්ධි තියෙනවා ඒ කර්මයේ බලගතුකම අනුව ඇතම් කර්ම ඒ සම්පූර්ණයෙන්ම චේතනාව දැඩිවම ඒ පාප කර්මයට යෙදුණා නම් නිරේටම අරගෙන යනවා. ඊට අඩුවෙන් යෙදුණා නම් ඒ අවස්ථාවවලදී අර කියාපු විදිහට නැවත ආත්ම භාවය නැත්නම් ඊට පස්සේ ආත්ම භාවයක යන්තමින් ගෙවලා යනවා. කොයි හැටි හෝ ඒවා මේ කර්මවල විපාක පක්ෂය පාලනය කරන ක්‍රමයක් තිබෙන බව බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා මේ ධර්මයට අනුව. ඒකෙන් තමයි අපි කිව්වේ අර ධර්ම චක්‍රයෙන් කර්ම චක්‍රය බිඳින්න පුළුවන් කියලා. ඒක මේ මේ බුදු පියාණන් වහන්සේලා පමණයි ඒක දක්වා වදාරන්නේ. එතෙක් ලෝකයා මේ කර්මය පිළිබඳ කර්ම චක්‍රයේම හිර වෙලා මේකෙන් බේරෙන්න බැරුව සංසාරයේ අනන්ත කාලයක් ගමන් කරනවා. මේ කර්මවල ස්වභාවය විඥාණයට ඇතුළු වුණාට පස්සේ ඒ නැවත නැවත ඒ මතුවෙනවා. මේ සත්වයාගේ ප්‍රවෘත්තිය කියලා කියන්නේ පැවැත්ම කියලා කියන්නේ ලෝකයේත් එක ගත කරන පැවැත්මක් මේක. ඒ ලෝකයා එක්ක හැසිරීමේදී පංචේන්ද්‍රියන් තුලින් ඒ කර්ම නැවත නැවතත් මතුවෙලා ඊළඟට ඒකට අවනත වීම නිසා බොහෝ විට අකුසල් රැස් කරගන්නේ. කුසල් හෝ අකුසල් හෝ ඒවා රැස් කර ගැනීම තුලින් නැවත නැවතත් උත්පත්ති ලබනවා කෙලවරක් නැහැ. ඊළඟට ඒ ආත්ම භාවල කොයි විදිහේ උත්පත්තියක් ලැබුවත් ඊළඟට ධර්මයේ ගැඹුරු හරියටයි ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ එකක් ඒ කර්මවල තියෙන ව්‍යාකූලත්වය නිසා ඒ වගේම සත්වයා තුළ තිබෙන කෙලෙස් ස්වභාවය නිසා අලෝභ ද්වේෂ මෝහ නිසා මේ කර්මපට ලැබිල්ල බොහෝ විට අකුසල පැත්තටමයි යන්නේ අපාය ආදී අපාය තිරිසන් ලෝක പ്രേත ලෝක ආදී ඒ වායේ අනන්ත කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා ඊළඟට කුසල් පැත්ත බැලුවත් ඒකත් ඒ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී වල ඒවායේ කල්ප ගණන් අර කර්ම වල විපාක විඳින්න සිද්ධ වෙනවා බුදු කෙනෙක් පෙන්නවා එතකොට බුදු කෙනෙක් තමයි පෙන්වන්නේ මේ මේ සංසාර පැවැත්ම අපාය ආදී පමණක් නෙවෙයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී පවා සංසාර පැවැත්ම දුකක් කියලා මොකද ඒක දුකක් වෙන්නේ අන්න අර කීල සංස්කාර වල අනිත්‍යතාව ඒ කිසිම පැවැත්මක ස්ථිර නিত্য සුඛ ස්වභාවයක් නැහැ තදාකාලික තත්වයක් නැහැ සැනසීමක් තෘප්තියක් නැහැ ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ මුළු මහත් පැවැත්වම දුකක් හැටියට දැක්ුවේ පංච උපාදානස්කන්ධය කියලා කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා අපි මේ හඳුන්වන අපි මේ පැවැත්මක් හැටියට ගන්න. එහා මේකක තුලම දුක ගැබ් වෙලා තිබෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. මේවායේ අනිත්‍ය ස්වභාවය නිසා යමක් අනිත්‍ය නම් ඒක ඒ නිසාම ඒක නිතර ප්‍රතිසංස්කරණය කරන්න වෙනවා. ඒක ගෙවි යනවා. ගෙවි යාම නිසා තමන් බලාපොරොත්තු වෙන්නේ මේක හැම කල්ලිම ඒ විදිහට තියාගන්නයි ගෙවි යනකොට බිඳිල යනකොට ඒකම තමන්ගේ හිතේ දුක දොම්නස ਸੰతాපය ආදී ඇති වෙනවා ඊළඟට ඒ ප්‍රයත්නය නිෂ්ඵල වෙනවා ඒක නිසාම අර මමිය මාගේ කියලා කියන ඒ සංකල්පයට ඒකට ගැලපෙන්නේ නැහැ මමිය මාගේ කියලා අල්ලාගෙන හිටියට ඒවා දන්නේම නැතුව ඒ වගේ විනාශ වෙලා යනවා ওই தත්ත්වය නිසායි බුදු පියාණන් වහන්සේ අර සැප දුක් ගෙන දෙන දිව්‍ය ලෝක අපාය ආදී සහිත මේ මුළු මහත් සංසාර පැවැත්මම දුකක් හැටියට දැක්ුවේ එතකොට ඒක ගැඹුරින් තේරුම් ගත්තා නම් ඒක තේරුම් ගන්න උපකාර වෙන්නේ විදර්ශනාවයි. අර විදියට ශීලාදී ගුණධර්ම රැකලා එයින් තැන්පත් කරගත්තු හිත විදර්ශනා වශයෙන්, මානසිකාර වශයෙන් යොමු කිරීමෙන් මේ පැවැත්ම තුල ක්‍රියාත්මක වෙන සංස්කාරවල යථා ස්වභාවය තේරුම් ගන්නවා. මේ හැම එකක්ම ඇවිත් පැවතිලා නැති වෙන දේවල් බව. ඒ තුලින් ඇති කරගන්න නොඇල්ම විරාගය උපකාර වෙනවා මේ සංසාරයෙන් සිත ඈත් කර ගැනීමට. මේ සිතේ තියෙන කර්ම ඔක්කොම ගෙවීමෙන් නෙවෙයි කරන්නේ. නමුත් මේ කර්මයන් සිද්ධ කරන, කර්මයන් සිදු කිරීමට හේතු වන මිත්‍යා දෘෂ්ටි, එහෙම නැත්නම් වැරදි දෘෂ්ටිය, විශේෂයෙන්ම සක්කාය දිට්ඨි කියලා කියන අර රූප වේදනාදී ඒ පංචස්කන්ධේ මමයේ මාගේ කියලා ගැනීම, ඒක ඉවත් කරනවා පළමුවෙන් ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා අන්තිමට මුළු මහත් පැවැත්ම තුල අර මම මම ඉන්නවා එහෙම නැත්නම් වෙමි කියන ඒ මාන්නේ ඒක පවා ඉවත් කිරීමෙන් තමයි අන්තිමටම මේ කර්ම රැස් කිරීමේ බීජය කර්ම රැස් කිරීමේ බීජය වෙන්නේ මමයේ මාගේ කියන හැඟීමයි මට ඕන හැටියට පවත්වා ගැනීම කියන හැඟීමයි ඒක තුලින් ලෝකයා බොහෝ විට ඒ අධර්ම මාර්ගයේ ගමන් කරමින් පාප කරමින් තව තවත් කර්මපට ලැබිල්ල බැඳෙනවා බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරනවා එතකොට මේක පළමුවෙන්ම ශීල මට්ටමින් කය වචනේ හසුරුවා ගන්නවා ඊළඟට සමාධි මට්ටමකින් తాවකාලිකව හරි අර කර්මාවේග එක්ක බැඳිලා යන ගතිය අඩු කරනවා ගැඹුරින්ම බලනකොට ප්‍රඥාවෙන් මේක විනිවිද දැකලා මේක යථා තත්ත්වයේ විනිවිද දැකලා උපේක්ෂාව ඇති කරගෙන සිතම ඈත් කරගන්නවා. ඔන්න විදිහේ ධර්ම මාර්ගයක් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕන මේ බුදු පියාණන් වහන්සේ දක්වපු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන්නේත් ඒකයි. අපි සමහර අවස්ථාවල මතක් කරලා දීලා ඇති බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මිත්‍යා දෘෂ්ටිය තමයි ලෝකයේ තියෙන ලොකුම වැරැද්ද කියලා. මිත්‍යා දෘෂ්ටිය ඇති පුද්ගලයා ඊළඟට ඒතනත්තා තුල යම් සංකල්ප ඇති වෙනවා සංකල්පනා අදහස් ඇති වෙනවා ප්‍රාර්ථනා ඇති වෙනවා ඒවත් මිත්‍යා ඒවයි වැරදි. වැරදි පැත්තටයි යන්නේ. ඒ සිතුවින් අනුව පාවිච්චි කරන වචනත් ඒ පැත්තටමයි යන්නේ. ක්‍රියාවත් එහෙමයි. ජීවිකාවත් එහෙමයි. ඒ ගන්න උත්සාහය ඒ පිළිබඳව හිත යෙදීම සමාධියක් කියලා හිත තැන්පත් කර ගැනීම නැත්නම් එකඟ කිරීමක් තියෙනවා නම් ඒ ඔක්කොම වැරදි පැත්තටයි යන්නේ. ඒකට දක්වන උපමාව කොහොම ඇටයක් හෝ තිත්ත ලැබු ඇටයක් හෝ පැල කරොත් ඒකට ඇදගන්න පෘථිවිසාරය දියසීරාව ඔක්කොම තිත්ත ඵලයක්ම ලබා දෙනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටියෙන් පටන් ගත්තු ගමන මිත්‍යා සමාධිය කියලා කියන වැරදි සමාධියක් කරා යනවා. අපි මේ වැරදි සමාධිය කියලා කියන්නේ ඔන්න ඔය දැන් කෙනෙකුට ඔය ගිනි ආයුධයක් එහෙම එල්ල කරනකොට ඒත් එක්තරා සමාධියක් අවශ්‍ය වෙනවා. නමුත් ඒවත් මිත්‍යා සමාධි තමයි. ඒ විදිහට අනිත් පැත්තට පෙන්눔 කරනවා සම්‍යක් දෘෂ්ටිය ඇති කෙනා. හරි දැක්ම ඇති කරගත්තා නම් ඒ තැනැත්තාගේ සිතුම් පැතුම් හරි පැත්තට යනවා. ඒ වගේම වචන, ක්‍රියාව, ජීවිකාව, උත්සාහය, ඊළඟට ඒ සිහිය, ඒ ඉන්න ඇති කරගන්න සමාධිය, හැම එකක්ම සම්මා සම්්‍යක් පැත්තට යනවා. ඒකට දක්වන උපමාව තමයි අඹ ඇටයක් උක් බීජයක් එහෙම පැල කළොත් ඒකට ඇදගන්න දිය සීරාව මිහිරි ඵලයක්ම ලබා දෙනවා. ඔය දේ නොයෙකුත් උපමා වලින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරේ අර අර කර්මයක් ඵලයක් අතර කර්මයක් විපාකයක් අතර ඒ සම්බන්ධතාවමයි. දැන් මෙතන ලුණු කැටෙන් කෙටියෙන් දක්වපු කාරණේමයි නොයෙකුත් විදිහේ ධර්ම විග්‍රහ වලින් පෙන්눔 කරන්නේ අපට බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙනවා. මේ කර්ම සාගරයෙන් එහෙම නැත්නම් මේ සංසාර සාගරයෙන් එතර වෙන ආකාරය. මේක මේවා එක එකතු වෙලා පටලැවිලා එහෙම නැත්නම් මේවා ගෙවා දැමීම සඳහා කායට දුක් දීම ඒක විදිහට ගෙවා ගමන්න බෑ. යථා තත්ත්වය අවබෝධ කර ගන්න ඕන. එතකොට ඒකට උපකාර වෙන දේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. පළමුවෙන්ම හරි දැක්ම ඇති කරගත්තා නම් ඒ හරි දැක්ම තුලින් කෙනෙකුට මතු කර ගන්න පුළුවන් හරි සිතුම් පැතුම්. ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් Tamanගේ චින්තන ක්‍රමය දැන් සීල සමාධි ප්‍රඥා කියන තුනම තමයි මේ ආරෂ්ඨාංගික මාර්ගය ඇතුළත් වෙන්නේ. සීල සමාධි ප්‍රඥා වැඩිම කියන එකම තමයි ආරෂ්ඨාංගික මාර්ගය වැඩිම කියලා කියන්නේ එක පැත්තකින් බලනකොට. ඒ ධර්ම එකකට එකක් සම්බන්ධයි. ඒක තුලින් වෙන්නේ අර පුද්ගලයා පිළිබඳ සම්පූර්ණ පරිවර්තනයක්. ඊළඟට ඒ සම්මා සමාධිය කියලා කියන හරි සමාධිය පැමිණිය නම් ඒ තැනැත්තා එතන ඉඳලා කරන්නේ අන්න තමන්ගේ මනසස්කන්ධයට ඒක යොමු කරලා මේක යථා තත්ත්වයේ දකින්න අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන්. ඒ දැකීමේ ප්‍රතිඵලය යථා භූත හැටියට යම දකින්නවා නම් ඒක ඉබේටම කලකිරීමට හැරෙනවා. සංසාරය ගැන කලකිරීම. සංසාරය ගැන ප්‍රාර්ථනා තියාගෙන සසරින් මිදෙන්න බෑ. ඒ සංසාරය ගැන කලකිරෙන මාර්ගයයි බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. ඒක හංගන්න බෑ. ඒක රහසක් කරගන්න බෑ. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා යම් කෙනෙක් සංසාරයෙන් මිදෙන්න බලාපොරොත්තු වෙනවා ඒ තමන්ගේ සිත ගේන්න ඕන අන්න අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න පුළුවන් මට්ටමකට. ඒකටයි මේ ඇත්ත වශයෙන් ගැඹුරින් බලනෝ නම් ශීලාදී ගුණධර්ම උපකාර වෙන්නේ. සමාජයේ හැමදාම යහතින් පවත්වා ගැනීම නෙවෙයි. ඇත්ත වශයෙන් මේ මේක මධ්‍යම ප්‍රතිපදාවක් වෙන්නේ අර ශීලාදී ගුණධර්ම තමාටත් අනුන්ටත් දෙපක්ෂයටම හිත කර නිසා. තමාත් අනුනුත් අතර තියෙන ભેදය සමහන් වෙනවා මේ බුදු පියාණන් වහන්සේ දක්වන පුදුමාන්දමේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ප්‍රාණඝාතය තමාටත් අනුන්ටත් හිංසාකාරී අනුන්ට හිංසාකාරී බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ තමාට හිංසාකාරී වෙන බව දැන් මේ කතාවෙන් පේනවා මේ අපි මේ දේශනාවට මුල් කරගත්තු ඒ කථාන්තරයෙන් යටත් පිරිසෙන් පේනවා. ඒ බඳු සාධක බොහෝ විට ලැබෙන්නේ නැහැ. නමුත් මේ කාලේ අප්‍රකට සමහර සිද්ධි අහන්න ලැබෙනවා. අර කූර මනුෂ්‍ය ඝාතන, සත්ව ඝාතන කරන අයට බලාපොරොත්තු නැති අන්දමට ආපස්සට කරකැවිලා එනවා. සිහින් දූලියක් උඩුසුළඟට දැම්මා වගේ. මෙතන උනේත් ඒකයි. Taman උසි ගැල්ලුම බල්ලන්න ඇවිල්ලා Tamanම කා දැම්මා. එතකොට එයින් පේනවා ප්‍රාණඝාත අකුසලය. අන්න එතන එතනමත් විපාක දෙනවා. එතන එතනම විපාක නොදී ඊළඟ ආත්ම භාව විපාක දුන්නා හෝ ඒවා ඊට පසු ආත්මයක විපාක දුන්නා ඒවා ඒවා පෙනුනා හෝ ඒවා නොපෙනුනා හෝ ඒවා සංසාර තත්ත්වයේ ඕක බවයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ බුදු ඇසට හැම එකක්ම පෙනුන නිසා. දැන් කාලේ ඉන්න ඔය නොයිකුත් විදිය මනෝවිද්‍යාඥයින්ට ඒවායින් ඉතාමත්ම සීමිත ප්‍රදේශයක් ටිකක් විතරයි පේන්නේ. ඒක තුලින් නොයිකුත් විදියේ තර්ක විතර්ක මතු කරගෙනයි ඇතැම් බෞද්ධයින් නොමග යන්නේ. නමුත් අපිට බුද්ධ වචනේ තිබෙනවා ඒවා කියවලා බලන කෙනාට මේ ඊටාම සියුම් ආකාරයෙන් වෙන කිසිම ඒ කාලේ හිටපු කිසිම ශාස්ත්‍රයකට නොපෙනුන අන්දමින් මේ කර්මය පිළිබඳ ගැඹුරු ධර්මතාව බුදු පියාණන් වහන්සේ ඉලිකර දුන්න පමණක් නෙවෙයි මේ මුළු මහත් කර්ම චක්‍රයෙන් මිදෙන මාර්ගයත් මතු කරලා දුන්නා. එතකොට එයින් අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ මේ කර්ම චක්‍රය කියන එක මේ හැම කෙනාටම මේක මේ බලපානවා. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දක්වපු මේ පංචශීලය තුල තිබෙන්නේ තමාටත් අනුන්ටත් දෙපක්ෂයටම හිත කර. දැන් ඇතම් කෙනෙකුට කියන්න පුළුවන් ඒ වකේසේ වෙතත් දැන් මත්පැන් අපි මත්පැන් පානය කළා නිදාගත්තාම කාටවත් හිංසාවක් කරන්නේ නැතුව මොකද කියලා කාටද වරද කියලා. නමුත් ඒකේ හිංසාකාරී බව සමහර විට ඊළඟ ආත්ම භාවයකදී මේ ආත්ම භාවයේදීම රෝග පීඩා ආදීන් දැනුනේ නැතත් ඊළඟ ආත්ම භාවයකදී සමාජයට මානසික දුර්වලතාවන් නැතිව උපදිනවා. තවත් නොයෙකුත් විදිහේ නරක තැන්වල උපදිනවා. ඒ විදිහේ අපි අර හිංසාව කියන එකම නෙවෙයි එතන තියෙන්නේ. ඒ පරහිංසාව පමණක් නෙවෙයි ආත්ම හිංසාව, ආත්ම වදේ. ඒක මේ හැම ශික්ෂාපදයක් තුලම ඒක ගැන හිතලා ඒකට බුදු පියාණන් වහන්සේ ලෝකයේ දිහා බලවදාරලා මේ මහා කරුණාවෙන් අර විදිහේ සමාජයේ තිබෙන තමන් අනුන් කියලා කියන ඒවා ඔක්කොම ඉක්මවලා ගියා බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාවට. මේ හැම සත්වයින් ගැනම හිතලයි ඒ සීල සමාධි ප්‍රඥා කියන ඒවා පෙන්වුවේ ඒක නිසා අපිට හිතන්න නරකයි මේක මේ සමාජය කියලා වෙනම දෙයක් තියෙනවායි මම කියලා වෙනම කෙනෙක් ඉන්නවා කියලා මේ හැම කෙනෙක්ම අනිත් පැත්තට බලනකොට තමනුත් සමාජයට අයිති. ඉතින් ওই කොයි හැටියෝ ඒවා කය වචනේ පළමුවෙන් හික්මවාගෙන එයින් අර සිත තැන්පත් කර ගැනීමෙන් තමයි අපිට මේ සත්‍ය දකින්න පුළුවන් වෙන්නේ. ඒකමයි අපිට මේ සීලාදී ගුණ ධර්ම ඕන වෙන්නේ. මේ දැන් මේ පින්නතුන් මේ වටිනා දවසේ ක්‍රමක්‍රමයෙන් Taman එදිනදා වඩන පංචශීලයට අමතරව තවත් ඉහළ ශික්ෂාපද වලට ඒවා රැකීමට උත්සාහයක් දැරුවා. ඒ වගේම බණ භාවනා ආදී යෙදුණා. මේ හැම එකකම ඉලක්කය මොකක්ද මේ බුදු පියාණන් වහන්සේ දක්වන මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සංසාරයෙන් මිදීමේ මාර්ගයට අවතීර්ණ වීමයි, මෘතිවදාවට අවතීර්ණ වීමයි අවසාන වශයෙන් මේ සංසාර ගමන කෙලවර කරන්නේ අර කර්ම වේග බලපවත්වන ජීවිත ගණන ක්‍රමක්‍රමයෙන් අඩු කිරීමෙන් හතට බස්සනවා සෝවාන් වීමෙන් ඊළඟට අර නැවත වරක් මිලෝට එන ප්‍රමාණයටම ඒ කර්ම ශක්තිය බිඳිනවා සකදාගාමි වීමෙන් අනාගාමි වීමෙන් ඒ ඊතුරු කර්ම ටික ඒත් කල්ප ගණනක් බ්‍රහ්ම ලෝකවල ගෙවනවා සුද්ධාවාසවල මෙලොවම සියලුම මේ කර්ම වලින් මිදිලා නැවත උත්පත්තියක් නොලැබෙන තත්වයකට පැමිණෙන්න පුළුවන් රහත් වුණොත් අර බුදු පියාණන් වහන්සේ දක්වන උතුම්ම තත්වය ඒකයි ඒ අරහත්වයයි අන්න එතකොට අපි කල්පනා කරන්න ඕන අපි මේ ඉලක්කය හැම බෞද්ධයෙකුම ගිවියෙකු හෝ වේවා පැවිද්දකු හෝ වේවා හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ දුකෙන් මිදීමයි. එතකොට දුක කියන එක විග්‍රහ කිරීමේදී ඔය කියාපු සමාජ මට්ටමින් නවත්තන්න බෑ. හැම කෙනෙකුම මේ අතුලතින් විඳින්නේ මහා දුකක් බව බුදු පියාණන් වහන්සේ දක්වනවා. ඊළඟට කොයි විදිය ජීවිත ගෙවුවත් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකයි සංසාරය සංසාරයෙන් ඈතර වීම ගැන හිතන්න වෙන්නේ. ඒ නිසා මේ පිණිසත් පිළිස කල්පනා කරන්න ඕන අද වගේ වටිනා දවසක සීලාදී ගුණ ධර්ම වලට උපකාර වන ඒ කර්මය පිළිබඳ යම් යම් තමන් තුළ ඒ හොඳ අවබෝධයක් ඇති කර ගැනීමට උපකාර වන බුදු පියාණන් වහන්සේ දීපු උපමා ආදී හිතේ තැන්පත් කර ගන්න ලැබුණා. ඒ වගේම තමනුත් මේ ශීලාදී ගුණ ධර්ම රැකීමට උත්සාහයක් දැරුවා. ඒ වගේම බණ භාවනා කරමින් විදර්ශනා භාවනාව කරමින් විශේෂයෙන්ම අර කියාපු මාර්ගඵල තත්වයට පැමිණෙන උත්සාහවත් වෙන්න ඕන මේ අලුත් ලැබූ අවුරුද්දේ තමන්ගේ ලෞකික ඉලක්ක වෙනුවට ලෝකෝත්තර ඉලක්ක වලට වඩා තැනක් දෙන්න ඕන මොකද මේ බුද්ධ ශාසනය පරිහානි යුගයට යන්නේ තව සමහර විට තව ඊළඟ ආත්ම භාවය තවත් પરම්පරා කීපයක් යනකොට නිවන කියන්නේ කන්න දෙයක්ද කියලා අහන යුගයක් එන්න පුළුවන්. ඒ තරමට මේ නිවන හැංගෙන්න පුළුවන්. ඒ විදිහේ ආකල්පයක් මේ ක්‍රමක්‍රමයෙන් මේ රටේ තුල යන්නේ. අන්න ඒක නිසා නුවණින් කල්පනා කළා මේ සීලාදී ගුණ ධර්ම වැඩිවීමට වැඩියත් අදිෂ්ඨාන කරගෙන මේ පින්නතුන් මෙතෙක් මේ රැස් කරගත්තු කුසල මේ ධර්ම ශ්‍රවණාදී කුසල ශක්තිය තුලින් ශීල සමාධි ප්‍රඥා වැඩිවීම තුලින් සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා දියුණු පවුණු කරගෙන හිතා කික්මනින් මේ අති භයානක සංසාරයෙන් මිදීම් වශයෙන් සුවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදීන් උතුමමා මහණෙනි සැනසීමට මේ කුසල ශක්තිය කාන්තේ හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම තමන්ගේ නමින් මැසීමේ පරිලෝකිය ඥාතිනුත් ඇතුළු ඒ වගේම දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයක් මේ ධර්මදේශනාමය ධර්මශ්‍රවණය මේ කුසලයේ අනුමෝදන් වීමෙන් තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මමා මහණිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ විදිහට ගාථා කියලා පින් පමුණවන දුක්. ඊතාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්ඛන්තු සදා දුක්ඛප්පත්තා චනින්දුක්ඛා භයප්පත්තා චනින්භයා සෝකප්පත්තා චනිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා චනින්දුක්ඛා භයප්පත්තා චනින්භයා සෝකප්පත්තා චනිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ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 හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවං සුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti වෙච්ච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.